අද අපගේ දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද පෝරණයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා සන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්ස සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නිධීනං වේ පවත්තාරං යං පස්සේ වජ්ජ දස්සීනං නිග්ගයිහ වාදින් මේධාවි තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝති සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්තුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් නෛර්යානික ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. එහෙමනම් අද මේ උතුම් වූ පින්කම ඒසා විශාල ආනිසංස සහිත පින්කමක් සිදු කිරීමේ ප්‍රධාන පරමාර්ථය තමයි මේ දෙමව්පියන්ගේ දයාබරණීය පුත්‍රවන ඉනේෂ් ඕෂද ඉන්ද්‍රජිත් පුතණුවන් හදිසියේ අභාව ප්‍රාප්ත වෙලා මාස 3ක් ඉක්ම යාම නිමිති කරගෙන පුතණුවන්ට පින් අනුමෝදන් කරන්නයි මේ මහා ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ ඒ උතුම් පින්කමේ ධර්මදේශනාවේ මාතෘකා ගාථා රත්නයයි අපි මුලින් සිහිපත් කරන්නට යෙදුවේ. මෙවන් ගාථා රත්නයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඇයි කියන කාරණාවත් අපි බොහෝම කෙටියෙන් සිහිපත් කරමු. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ එක බ්‍රාහ්මණයෙක් හිටියා රාද කියලා. රාද බ්‍රාහ්මණයා හරි දුප්පත්. වයස්ගත වෙනකොට බ්‍රාහ්මණයට සලකන්න කෙනෙක් හිටියේ නෑ. ආහාර පාන ටිකවත් අඩු නැතුව ලබා ගන්නවා කියන පරමාර්ථය ඇතුව බ්‍රාහ්මණය ගියා භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්න තැනට. ගිහිල්ලා මලු පෙත්මන් අමදිනවා. භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය වතපිළිවෙත සම්පූර්ණ කරනවා. භික්ෂූන් වහන්සේලා ආදට ආහාර පාන ආදීන් සංග්‍රහ කරනවා. මෙහෙම කාලයක් ගත වෙනකොට රාගට ලොකු ආශාවක් ඇති වුණා මහාන වෙන්න. ඒක භික්ෂුන් වහන්සේලාට දැන්නවා. නමුත් රාග මහාන කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. රාගට පැවිදි වෙන්න තියෙන කැමැත්ත බොහොම වැඩි. නමුත් පැවිදි කරවන කෙනෙක් නැහැ. උදේ එළි වෙච්ච තැන ඉඳලා රැයින් රෑ වෙනකම්ම රාදුගේ කල්පනාව මාව කවුරු මහාන කරයිද කියලා. රැයට නිින්ද යනකම් රාදුගේ කල්පනාව කවුද මාව කවදද මාව මහාන කරන්නේ කියලා. මෙහෙම හිත හිතා ඉඳලා රාදු හුඟා කෙට්ටු වුණා. මේ කල්පනාවම නිසා බොහොම වේගෙන් ජරා ජීර්ණ තත්ත්වයටපත් වෙන්න පටන් ගත්තා. අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝක ධාතුව බලා වදාරණ එක අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ මේ රාගව දැක්කා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා රාදට මොකද වෙන්නේ කියලා. ශාසනය පැවිද්ද දුන්නොත් රාග මේ ජීවිතේම රහත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දැනගත්තා. හැන්දෑවේ විහාර චාරිකාවේ වඩිනවා වගේ බුදුරජාණන් වහන්සේ රාධමුණ ගිහින් දෙවියා. බුදුරජාණන් වහන්සේ රාදට කතා කළා. එනතුනි ඊටාම දිලිඳුයි. ඊටාම වයසයි. රාද දිලිඳු වුණාට සමහර වෙලාවට කෝටිපති ජීවිත ගත කරන අයට වඩා අපි හැමෝටමත් වඩා මහ පුදුම පුණ්‍යවන්තයි කියලා හිතෙනවා. හේතුව ලෞතර බුදුරජාණන් වහන්සේ රාගට ඇවිල්ලා කතා කරනවා. සාදු කියනවා ස්වාමීනි මට මහාන වෙන්න ඕනේ. ඒත් මේ කවුරුවත් මාව මහාන කරන්නේ නැහැ ස්වාමීනි කියලා. බුදුරජාණන් වහන්සේ හැන්දෑවි භික්ෂු සංඝයා රැස් කෙරෙව්වා. රැස් කරවලා භික්ෂු සංඝයාගෙන් ඇහුවා මහණෙනි මේ රාගයෙන් කිසියම් උපකාරයක් ලැබිච්ච කෙනෙක් ඔබ අතර ඉන්නවද කියලා. කවුරුවත් කතා කරන්නේ නැහැ. සරීත් මහරහතන් වහන්සේ ඉදිරිපත් වුණා. එහෙමයි ස්වාමීනි. මොහුගෙන් උපකාරයක් මට ලැබිලා තියෙනවා. මොකක්ද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ මම ඒක දවසක් රජගහනුවර පින්න පාති වඩිනකොට මේ දුප්පත් රාජට දෙන්නේ කෙනෙක් බත් හැන්දක් අරගෙන ආවා. රාදට දෙන්න කෑම වේලක් ගෙනාවා. ස්වාමීනි මේ රාද තමන්ට දෙන්න ගෙනාපු ආහාර ටික මට පූජා කෙරෙව්වා. ආන් ඒ වගේ උපකාරය මට දවසක් ආද කළා. බුදුරජාණන් වහන්සේ මතක් කළා සාරිපුත්ත. එහෙනම් රාගයෙන් උපකාරයක් ලැබිලා තියෙනවා. ඇයි රාග දුකින් මුදවන්නේ නැත්තේ කියලා. සරියුත් මහරහතන් වහන්සේ බාරගත් රාග පැවිදි කරවන්න. මහරහතන් වහන්සේ රාග පැවිදි කෙරුවා. දැන් වයසක බ්‍රාහ්මණ භික්ෂුව දානශාලාවට දානි වළඳන්න ගියහම සියලුම භික්ෂූන් වහන්සේලාගේ කෙරවලේ ආසනය තමයි රාදට හම්බ වෙන්නේ. භික්ෂූන් වහන්සේලා විශාල පිරිසකට දාන බෙදාගෙන බෙදාගෙන යනකොට රාද භික්ෂූ ගාවට යනකොට සමහර දාන ඉවරයි. සමහර දවස් වලට කුසපුරා ආහාර ලැබුණේ ලැබුණෙත් නැහැ. මෙහෙම කාලයක් ගෙවුණා. සරියුත් මහරහතන් වහන්සේ මේක දැනගෙන කල්පනා කළා රාගට මෙතන හිතිය ආහාර අහේනියෙන් රාග දුර්වල වෙනවා. රාගට කතා කළ දවසක්. ලැස්ති වෙන්න රාග. හෙට ඉඳලා මගෙත් එක පින්ඳ පාති වලින් කියලා. හැබැයි පිළිසිඟා වඩින වයසක මහලු රාග භික්ෂුවට සරියුත් මහරහතන් වහන්සේ මනාව අවවාද කෙරුවා. සිවුර මෙන්න මෙහිම පුරව ගන්න ඕනේ. පාත්‍රය මෙන්න මේ විදිහට දරා ගන්න ඕනේ. ගමට මෙන්න මේ විදිහට ඇතුල් වෙන්න ඕනේ. ගමේ මෙන්න මෙහෙම හැසිරෙන්න ඕනේ. දාන ටික පිළිගන්නනකොට මේ විදිහට දාන පිළිගන්න ඕනේ. දාන ටික වළඳනකොට මේ විදිහට වාඩි වෙන්න ඕනේ. මේ විදිහට ප්‍රතිවේක්ෂා කරලා දානි වළඳන්න ඕනේ. මේ ආදි වශයෙන් රාග භික්ෂුවට බොහෝ කරුණ කියලා දෙන්නා. සාරිපුත්යන් වහන්සේගේ අවවාද මේ රාග භික්ෂුව ඉතාම හොඳින් පිළිගත්තා. දැන් දානශාලාවට යන්නේ පින්ඩපාත වැඩිනවා. පින්ඩපාත වැඩලා දානෙ ලබාගෙන හොඳින් ආහාර පාන වළඳනවා. සාරිපුත්යන් වහන්සේ මනාව අවවාද කළා. ශාසනික ප්‍රතිපදාව රාජට හොඳට කියලා දුන්නා. හැබැයි ගුරුවරයාගේ අවවාද හැම එකක්ම රාජ බොහෝම හොඳට පිළිගත්තා. රාජ බ්‍රාහ්මණ භික්ෂුව වයසයි. සාරිපුත්තයන් වහන්සේට වඩා වයසයි. හැබැයි මේ භික්ෂුවට ලොකු මානයක් නම් තිබුණේ නෑ. මම වැඩිමල් කියලා හිතුවේ නෑ. සමහර වැඩිහිටි අයට කරුණ දැනගෙන නමුත් ලාභාලාය අවවාද කරාම ඒක පිළිගන්න තරම් නිහතමානී බවක් ඒ අය ළඟ නැහැ. අපිට වඩා ඔබලා දන්නේ කොහොමද කියලා යහන්නේ. අපි කොච්චර කල් මේ ජීවිතේ ගෙවනවද ඊයේ පෙරේදා ආය අපිට කොහොමද අවවාද කරන්න කියලා අහන්නේ. ඔය ලාභාලාය අවවාද කළාට අපි පිළිගන්නවද කියලා කියනවා. එහෙම මානයක් තියෙනවා. හැබැයි රාග භික්ෂුවට එහෙම දෙයක් එහෙම දෙයක් නෑ. කරන අවවාදයේ ඊටාම හොඳින් පිළිගන්නවා. සාරිපුත්‍රයන් වහන්සේගේ අවවාදයේ මනාව පිළිගත්ත නිසා වැඩි කල් ගියේ නෑ රාද රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. නැවත වතාවක් සාරිපුත්‍රයන් වහන්සේ කල්පනා කළා රාග භික්ෂුවත් අඳගහගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියහම බුදුරජාණන් වහන්සේ ඇහුවා සාරිපුත්ත කොහොමද ශිෂ්‍ය භික්ෂුව කියලා. සාරිපුත්තයන් වහන්සේ සඳහන් කළා ස්වාමීනි ඊටාම හොඳයි. ඊටාමත්ම කීකරුයි. ඊටාමත්ම ලෙන්ගතුයි කියන කාරණාව හොඳට තේරුම් ගන්නවා. ඒ වගේම මනාව පිළි අරගෙන කාරණාව මත හැසිරෙනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා රාද භික්ෂුව රහත් වෙලා කියලා. සාරිපුත්යන් වහන්සේ ඒත් දන්නවා රාද භික්ෂුව රහත් වෙලා කියලා. මේ මේ කාරණාව පදනම් කරගෙන තමයි අර ගාථා රත්නේ දේශනා කොට වදාළේ. ධම්මපද පාළියේ පඬිත වර්ගයේ සඳහන් වන මේ ගාථාව. නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සින. නිග්ගයිහ වාදින් මේදාවි පාදිසං පඬිතං බහි. පාදිසං බජමානස්ස සෙය්‍යෝ හෝ තීන පාපී මේ ගාථාවේ සරල තේරුම නිදී රන්ව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සින. වජ්‍ය දස්සිනං කියලා කියන්නේ වරද දකින්නවා කියන එක. යම් කෙනෙක් යමෙකුගේ වැරද්ද දැකලා ඔබේ මෙන්න මෙතන වැරදි මේ කාරණාව වැරදි මේ ක්‍රියාව වැරදි මෙසේ හිතුවොත් වැරදි මේ වැරදි දැකලා වරද පෙන්වනවා නම් නිදීනන්ව පවත්තාරා. තමන්ගේ වරද පෙන්වන පුද්ගලයා කවුරු වගේ දකින්න කියලාද දේශනා කළේ මට නිදහන් පෙන්නනවා වගේ දකින්න කියලා දේශනා කළා. නිග්ගයිහවාදීන් මේදාවී පාදිසං පණ්ඩිතම් භජේ එතන භජනය කරනවා කියලා කියන්නේ අපි ඇසුරු කරනවා කියන එකට. සමහර වෙලාවට වැඩි හිටියොත් අපිට කියනවා ඒ අය එච්චර හොඳ නෑ. ඕනෑවට වඩා භජනයට යන්න ඕනේ නෑ කියලා. ඒ කියන්නේ ඕනෑවට වඩා ඇසුරට යන්න එපා. එහෙනම් භජනය කරනවා කියලා කියන්නේ ඇසුරු කරනවා. සාදිසං පණ්ඩිතම් භජී. මෙතන කියනවා අන්න ඒ වාගේ පණ්ඩිතය ඇසුරු කරන්න කියලා. ඒ වාගේ පඬිතුයෝ භජනය කරන්නේ කොයි වාගේ පඬිතුයෝද? නිග්ගයිහවාදීන් මේදාවි. කාටද මේදාවි කියලා කියන්නේ? ප්‍රඥාවන්තයාට නම. මේදාවි. එවනම් යසිරු කරන්න කියනවා ඒ වාගේ පඬිතුයෝ. කොයි වාගේ පඬිතුයෝද? වරද දැකලා නිග්‍රහ කරන අය. මෙතන සඳහන් කරනවා නිග්ගයිහවාදී. මේ පඬිතුයෝ වරදට නිග්‍රහ කරන්න ගියහම එවලේ දැක්කොත් වරද. ඒ වරදට විතරයි බන්නේ. ඊයේත් වරදක් දැක්කා. සමහරලාට බණින්න අවස්ථාවක් ආවේ නැහැ. බණිනවා කියලා මෙතන කියන්නේ අවවාද කරනවා. හැබැයි මෙතන ඊයේ වරදට අවවාද කරන්නේ නැහැ. අද දැකපු වරදට තමයි අවවාද කරන්නේ. හෙටක් වරදක් දැක්කොත් ඒකට හෙට අවවාද කරනවා. උදේ අවවාද කරලා තව ටිකකින් අය වරදක් දැක්කොත් ඒකට නැවත අවවාද කරනවා. දැන් සමහර කෙනෙක් හිතනවා ලැජ්ජ කරන්න ඕනේ. චරිත ඝාතනය කරන්න ඕනේ. මිනිස්සුන්ගේ තියෙන ප්‍රසාදය නැති කරන්න ඕනේ. මොහුගේ වරද සංග මැද කියන්න ඕනේ. මෙතන සාසනික ප්‍රතිපදාවේ හැටියටයි සංඝ මැද කියන්නේ සංඝයා මැද්දේ මොහුගේ වැරදි එලි කරන්න ඕනේ. ඒකෝලි ගිහි සමාජයට ගියහම පිරිස අතරට ගිහිල්ලා මොහුගේ වැරද්ද කතා කරන්න ඕනේ. අපි ජීවත් වෙන අපේ ගෙදර ඉඳලා ওই වගේ දේවල් තියෙනවා. නමුත් පඬිතුයෝ එහෙම කරන්නේ නැහැ. පඬිතුයෝ අවවාද කරන්නේ අවමානයක් කරන චේතනාවෙන් නෙමෙයි හැබැවින්ම වරදින් මුදවාගෙන යහපත කරන චේතනාවයි. නිග්ගයිහවාදීන් වේදාවි. පඬිතය නිග්‍රහ කරන්නේ එහෙමයි. එහෙමනම් ඇසුරු කරන්න කියලා කිව්වේ අන්න ඒ වාගේ පඬිතියෝ. පාදිසං බජමානස්ස සෙය්‍යෝ හෝති නපාපියෝ. අන්න ඒ වාගේ අය භජනය කරනවා නම් යම් කෙනෙක් ඔවුන් වහවහා න පාපියෝ පාපයෙන් වරදින් මිදෙනවා කියන එකයි මේ ගාථා රත්නයේ සරල තේරුම. එවනම් අපි තව ටිකක් ධර්මාර්ථය විස්තර කරගත්තොත් නිදීනංව පවස්ථානා මේ ලෝකෙ මේ නිදන් පෙන්වන්නෙක් වගේ කියලා සඳහන් කළා වරද පෙන්වන කෙනා. නිදහන් වර්ග කීයක් තියෙනවද? විශේෂයෙන් ධර්මයේ සඳහන් කරනවා නිධාන වර්ග හතරක් පිළිබඳව. පළවෙනි එක තාවර නිධාන. දෙවෙනි එක ජංගම නිධාන. තුන්වෙනි එක අංග සම නිධාන. හතරවෙනි එක අනුගාමික නිධාන. මොනවද මේ තාවර නිධාන කියලා කියන්නේ? අපිට ධනය ඇති කාලේ ලෙඩක් දෙක දුකක් වුණාම එහෙම නැත්නම් වෙනත් කරදරයක් වුණාම එහෙමත් නැත්නම් වයසට ගියහම ප්‍රයෝජනෙට ගෙන්නවා කියන චේතනාව ඇතුව තැම්පත් කරලා තියෙනවා. මහ පොළොව යටවලලපු නිදහනක් තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට දකින්න බැරි ඊටාම ඉහළ තැන්වල තියාපු නිදහනක් තියෙනවා. වර්තමාන හිතේ නම් බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. අපි කියන්නේ අපේ බැංකු ගිණුම කියලා. ඒක නිදහනයක් තමයි. තැන්පත් කරලායි තියෙන්නේ හදිසියක් වුණ වෙලාවට ප්‍රයෝජනෙට ගන්නවා කියන අදිෂ්ඨානය ඇති. අන්න ඒ වගේ දේවල් වලට සඳහන් කළා ථාවර නිදහන කියලා. ඊළඟට පින්නතුනේ සඳහන් කළා ජංගම නිදහනය. මොනවද මේ ජංගම නිධාන දැසි දස්සු ඇත්තු අසියු ගව සම්පත මහිෂ කියලා සඳහන් කළා. අන් ඒ වගේ දේවල් මෙතන සඳහන් කරනවා ජංගම නිධාන. එහාට මෙහාට හොලවන්න පුළුවන් අරගෙන යන්න පුළුවන් ජංගම කියන්නේ තනින් තැනට යනවා. එහෙනම් අරගෙන යන්න පුළුවන් නමුත් ඒවා සම්පත්. දැසිදස්සු, ඇත්තු, අශ්වය, ගවය මේ වාගේ පණ ඇති වස්තු. මේවට තව බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන්. ඊළඟට සඳහන් කළා අංග සමනිධාන. මිනිසුන් විසින් තමන්ගේ ප්‍රයෝජනය පිණිස උගත් ශිල්ප දැනගෙන ගත්ත දේවල්. ඉගෙනගත්ත ව්‍යාපාර කටයුතු කරන හැටි ඉගෙන ගත්තා. කර්මාන්ත දියුණු කරන්න ඉගෙනගත්ත දේවල්. මෙන්න මේ වාගේ දේවල් සඳහන් කළා. Tamanටත් හිත වූ අන්‍යයන්ට යහපතක් කරන්න පුළුවන් අන්දමේ දේවල් වලට කිව්ව අංග සමනිධාන කියලා. ඊළඟට සඳහන් කළා අනුගාමික නිධානය. දානය, සීලය, භාවනාව, ධර්ම දේශනාව, දේශනා කරවීම, ශ්‍රවණය කිරීම මේ ආදි වශයෙන් මේ දස දාන වස්තු, දස පුණ්‍ය ක්‍රියා අංග සමවිදහ. අංග සමයි කියලා කිව්වේ අනුව යනවා. ඒකයි මෙතන අනුගාමික නිධාන. අංග සම නිධාන නෙමෙයි අනුගාමික නිධාන. තමන් අනුව යනවා. අපි දම්පින්කම් කරලා ලබාගත් කුසල් කවදාවත් මෙහි තියලා යන්න පුළුවන්ද? කාටවත් දීලා යන්න පුළුවන්ද? ඒ දේවල් මගෙත් එක්කම යනවා. ඒ නිසා මේවට කිව්වා අනුගාමික නිධාන කියලා. දැන් නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සින. Tamange වරදක් දැකලා යම් කෙනෙක් ඒ වරද පෙන්නනවා නම් මෙන්න මේ වාගේ නිදන් පෙන්නන පුද්ගලයෙක් වගේ ඒ පුද්ගලයා දිහා බලන්න කියලා දේශනා කළා. මෙතන විශේෂයෙන් සඳහන් කළා වරද දක්නා සුළු නිග්‍රහ කොට කියන සුළු නුවණති යමෙකු නිදහන් කියන්නේ කොවැනිකොට දකින්න කියලා. ඊළඟට පැහැදිලි කළා වරද යම් කෙනෙක්ගේ දකින්න කෙනෙක් තුල දෙදෙනෙක් ඉන්නවා කියලා. වැරදි දකින අය අතර දෙන්නෙක් ඉන්නවා කියලා සඳහන් කළා. කවුද මේ දෙදෙනෙක් කියලා සඳහන් කළේ? ආන් ඒ නිසා සඳහන් කළා නොසරු බවින් මේ වරදෙන් සහ ඊළඟ මොහොත නිග්‍රහ කරන්නේ වරදෙන් සහ අභූතයෙන් චෝදනා කරනවා කවුරු අතරද පිරිස අතරට ගිහිල්ලා චෝදනා කරනවා වරද දැකලා. එයි එහෙම චෝදනා කරන්නේ අපහසුතාවයටපත් කරලා අපකීර්තියටපත් කරලා සමාජයේ නොපිළිගන්නා පුද්ගලයෙක් බවට පත් කරන්න. තව කෙනෙක් උත්සාහ කරනවා එහෙම අපහසුතාවයටපත් කරන්න නෙමෙයි වරදින් මුදවලා යහපත් පුද්ගලයෙක් බවට පත් කරගන්න. එතකොට මෙතන වටින්නේ මේ දෙන්නගෙන් කවුද? වරදින් මුදවලා යහපත් පුද්ගලයෙක් බවට පත් කරවීමේ චේතනාව පදනම් කරගෙන දයාව කරුණාව මෛත්‍රිය පෙරටු කරගෙන අවවාද කරන කෙනාටයි නිදම් පෙන්නලු කෙනෙක්සේ දකින්න කියලා සඳහන් කළේ. මෙන්න මේ කාරණාව පැහැදිලි කරනකොට තවත් කරුණු කාරණා රාශියක් ඒත් එක පැහැදිලි කළා. පරමාණු මාත්‍ර වරද භික්ෂූන් වහන්සේ කෙනෙකුට පරමාණු මාත්‍ර වර්ග. දැන් පරමාණු කියන වචනේ අපි අහලා තියෙනවා. ඉතාමත්ම කුඩා අංශුවක් හැටියට තමයි අපි පරමාණුවක් කියලා කියන්නේ. එහෙනම් මෙතන සඳහන් කරනවා භික්ෂූන් වහන්සේ නම අතින් ඉතා කුඩා වරදක්. ඒකයි කියේ පරමාණු මාත්‍ර වරදක් කියලා. ඊටාම කුඩා වරදක් සිද්ධ වෙනවා. ඒ කුඩා වරද හරියට නිකන් පරාජිකාවක් වාගේ දකින්න කියලා. ඒ පරාජිකාවක් කියලා කියන්නේ පිරිහීමක්. ඒක සාමාන්‍ය පිරිහීමක්ද? මේ භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් සඳහන් කරන්නේ. භික්ෂුන් වහන්සේලාට තියෙන ශික්ෂාපද අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රධාන ශික්ෂාපද හතරක් තියෙනවා. ඒවට කියනවා සතර පරාජිකා කියලා. යම් උපසම්පදා භික්ෂූන් වහන්සේ නම සතර පරාජිකාවෙන් එකකට ලක් වුණොත් උන්වහන්සේට සම්පූර්ණයෙන් පැවිද්ද අහිමි වෙනවා. මහානකම නැතු වෙනවා. ශාසනය නිරපිනවා. බුද්ධ ශාසනයේ දොර වැහෙනවා. උපසම්පදාව සම්බන්ධයි. මොනවද මේ කාරණා? කාන්තාව කායිකව ඇසුරු කිරීම. වික්ෂෝපකට තහන. එහෙම ඇසුරු කළොත් පරාජිකාව. හොරකම් කිරීම. ඊටාම කුඩා දෙයක් නම් සොරසිතින් ගන්නේ නම් පරාජිකාවක්. ඊළඟට සඳහන් කළා නැති ಗುಣ කීම. තමන් සෝවාන් වෙලා නැතුව මම සෝවාන් කියලා කියනවා. තමන් රහත් වෙලා නැතුව මම රහතන් වහන්සේ නමක් කියලා කියනවා. මේකට කිය උත්තරී මනුස්ස ධර්ම. තමන් ගාව නැති ඒ උතුම් මිනිස් ගුණ තියෙන බව සමාජයට හඟවනවා. එක්ක තමන්ගේ කටින්ම කියනවා එහෙම නැත්නම් අනික් අය ලව්ව කියවනවා නැත්නම් ඒ බව ව්‍යංගයෙන් අඟවනවා එහෙම කළොත් පරාජිත වෙනවා අවසාන එක මනුස්ස විග්‍රහ මිනිස්සෙක් මැරුවොත් පරාජිත වෙනවා නැවත වතාවක් සංඝයාට ඒ බව කියලා ශාසනය පැවිදි වෙලා සාමණේර භික්ෂුන් වහන්සේ නමක් හැටියට නිවන් මඟ හොයන්න කිසි බාධාවක් නැහැ. හැබැයි මේ ජීවිතෙන් අය කවදාවත් උපසම්පදාවක් ලබන්නේ නැහැ. ඒ හින්දා සඳහන් කළා කරටිය කැඩුන තල් ගහක් වගේ කියලා. අනිත් ගස් නම් අතුරු කිලි කැඩිලා ගියහම ලියලනවා. නමුත් තල් ගස්, පොල් ගස්, පුවක් ගස් වගේ දේවල් කරටිය කැඩුනහම ආය ලියලීමක් නැහැ. එහෙමනම් මේ ඊටාම කුඩා වරද කොහොමද දකින්නේ කියලා කිව්වේ පරාජිකාවක් වාගේ දකින්න. මේක චූටි වරදක් නේ කියලා හිතන්න එපා. පරාජිකාවක් වාගේ දකින්න. දැකලා සුළු වරද පවා ජීවිතේ හදාගන්න කියලා දේශනා කළා. එතකොට ගිහි පාර්ශවයේදී ගිහි සමාජය අපි කතා කරනකොට භයානක මකුසල කර්මයන් පහක් ගැන අපි කතා කරනවා. ඒවට අපි කියනවා ආනන්තරී පාප කර්ම කියලා. තමන් අතින් සිද්ධ වෙන ඊටා කුඩා වරද යම් කෙනෙක් අතින් ආනන්තරී පාප කර්මයක් වුණොත් අන්තර්කල්පයක් අවීචී දුක් විඳින්නම වෙනවා කියලා සඳහන් කළේ. ඒ දුකින් ගලවන්න බේරන්න සමත් කෙනෙක් මේ ලෝකේ වෙන නැහැ. අන්තර්කල්පයක් අවීචීම දුක් විඳින්න වෙනවා. එහෙනම් ආනන්තරී කර්ම මොනවද කියලා අපි ඇය දන්නවා. කොච්චර කාලයක්ද මේ අන්තර්කල්පය කියලා කියන්නේ. අසංඛ්‍ය කියලා කියන්නේ 1.140කින් ලියන ගානකට. එතකොට අන්තර්කල්පයේ ආවිෂය 1.140 ගොඩවල් 86 ලක්ෂ 40000. බැරි වෙලාවත් අම්මට වරදක් වුණා. බැරි වෙලාවක් තාත්තගේ ජීවිතේ Taman අතින් නැති වුණු අම්මගේ ජීවිතේ නැති වුණු මේ ආදි වශයෙන් සඳහන් කරලා තියෙනවානේ. අද භාග්‍යතුන් වහන්සේගේ ශරීර දහතිය ලේසල වීම වෙන්නේ නැහැ. මහරහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම 199ක් මාද වෙන්නේ නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේලා නැහැ කියන එක නෙමෙයි. අපිට එහෙම සුලභව හොයාගන්න හොයාගන්න නැහැ. නමුත් මව මැරීම, පියා මැරීම මේ වගේ දේවල් අපි ඇති ඕන තරම් වෙනවා. සමාජය ඕන තරම් ඒ පිළිබඳව අපිට අහන්න අහන්න ලැබෙනවා. මොන තරම් අවාසනාවක්ද? මොන තරම් දුක්ඛිත තත්ත්වයක්ද? මෙලව ජීවත් වෙනකන් කාලා බීලා ජීවත් වෙනවා. ඇඳලා පැළඳලා නටලා hina වෙලා ජීවත් වෙනවා. ඒ පුද්ගලයා කවදා හරි දවසක අනිවාර්යයෙන්ම මැරෙනවා. එන්නතේ මොනම හේතුවකින්වත් බේරුමක් නිදහසක් නැහැ. ඊට මෙහා සාමාන්‍ය පව් කර කර හිටපු මිනිස්සු පස්සේ කාලික කර්මයේ තේරුම් අරගෙන පින්කම් කරන්න පුළුවන්. මනාව තිසරණෙහි පිහිටලා පන්සිල් ආරක්ෂා කරගෙන උපෝසත සිල් සමාදන් වෙලා ශීලයෙන් ගුණයෙන් පෝසත් වෙලා කටයුතු කරාම ඔහු පෙර කරපු අකුසල් නිසා නිරේතම ගියායයි කියලා අපිට කොහොමවත් කියන්නේ අපිට බෑ අභිඥාවක් ඇති වෙන්න. සමහරවල්ලාට පව් යට කරලා ඔහු සුගතියක ඉපදුනා වෙන්න පුළුවන්. නමුත් අන්න අර වාගේ වරදක් කරලා තිබුණොත් සම්කෙල. ඒකාන්තයෙන්ම නිරේ ඉපදුනාය කියන කාරණාවම තහවුරු කරන්න වෙනවා. ඒ තරම් භයානකයි. අද වර්තමානයේ හැටියටත් අම්මට තාත්තට ඒ වාගේ අපරාධ කරපු අය ඕන තරම් අපිට විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය වලින් මුණ ගැහෙනවා. අහන්න දකින්න කියවන්න ලැබෙනවා. නමුත් මේ වාගේ දේවල් කරලා තින් බොහොම බොහොම සුළු කාරණාවල් නිසා. නමුත් ඇයි ධර්මය නොදන්න නිසා. අපේම වරදක් එතකොට තියෙනවා. කුඩා කාලේ දරුවන් මව්පිය ගුණය කියලා දීලා ධර්මයේ තුල නොහික්මෝකකේ වරදින් වෙලා තියෙන අපරාධය. නමුත් මෙතන කාරණාව පැහැදිලි කරනකොට දේශනා කළා ගිහි කෙනෙක් අතින් නමුත් සුළු හෝ වරදක් සිද්ධ වෙනවා නම් සංසාරයට බය පුද්ගලයා සතර අපායට බය පුද්ගලයා ඒ පාප කර්මයේ සුළු පාප කර්මයේ දකින්නේ ආනන්තරීය කර්මයක් හැටියට. ආන්ගෙන්ද පවට බයේ කවදාව ඒ පවේ යෙදෙන්නේ නැහැ කියන කාරණාව මෙතන සඳහන් කළේ. ආන් ඒ නිසා ඊට කුඩා වූ පරමාණු මාත්‍ර වරදත් ඒ විදිහට දකින්න කියලා සඳහන් කළා. ඊළඟට පින්නතනේ මෙතන සඳහන් කළා අන්‍යා පිළිබඳව කුදුමහත් වරද දැකලා උන් ඒ නගා සිටීමේ උත්සාහය සහිතව යම් කෙනෙක් වරද දැකලා වරදින් නගා හිටවන්න අවවාද කරන්නේද ගරු බුහුමන් පෙරටු කොටගෙනම සෙවිය යුතුය වරද දැකලා ඒ වරදින් මුදවලා සතර අපායන් නිදහස් කරලා ගිහි ජීවිතෙන් පෙරහුණු පුද්ගලයෙක් බවට පත් කරලා පැවිද්දෙන් පරිහානියටපත් නොවුන පුද්ගලයෙක් බවට පත් කරවලා නගා හිතවන් අවවාද කරනවා නම් අන්න ඒ පුද්ගලයාම නිදන් පෙන්වන්නෙක් වගේ දකින්න කියලා සඳහන් කරන්නේ. ඊට දීර්ඝ ධර්ම කාරණාවක් මේක. සමහර වෙලාවට සඳහන් කළා අපි ඇසුරු කරන සමහර කෙනෙක් ගා වැරදි කරනවා. හැබැයි එයාට හොඳට සල්ලි මිල මුදල් තියෙනවා. ඒ අයට බොහෝ යාන වාහන තියෙනවා. ඒ අයගේ කර්මාන්ත ශාලාද බොහොම තියෙනවා. ඒ අයගෙන් මට තියෙන ප්‍රයෝජනද ඉතාම වැඩි. නමුත් ඒ අය වැරදිත් කරනවා හරියට. ආන් එහෙම වැරදි කරනවා දැක දැක මේ අයද අවවාද කරලා වැරදි පෙන්වන්න ගියොත් අපිත් එක තරහ වෙයි. මට තියෙන සැලකිලි සත්කාර මොවුන්ගෙන් අඩු වෙයි. මොවුන්ගේ නිවසින් මම පහ කරලා දායි. මොවුන්ගේ ස්ථානයේ මා කරන රැකියාවෙන් මම අයින් කරලා දායි. ඒ හින්දා ඔවුන්ගේ දෙයක් ඔවුන්ම බලාගත්තාවේ වරදක් දැක්කත් මගේ පාඩේ නොදැක්කා වගේ ඉන්න එක තමයි සුදුසු කියලා කෙනෙක් කල්පනා කරනවා නම් හැබැයි බුදුරජාණන් වහන්සේ කාගේ කරන්නේ නැහැ. කොයිම මොහොතකවත් මොනම හේතුවෙන්වත් වැරද්ද පැත්තේ හිටගන්න එපා කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. ඔවුන්ට සමහර වෙලාවට වරද පෙන්නලා දුන්නොත් ඔවුන් ආයේ කවදාවත් වැරදි නොකර ඉන්න පුළුවන්. ජීවිත හදාගන්න පුළුවන්. අපි බයේ ඉන්නවා අපිට පාඩු වෙයි එහෙම වුණොත් කියලා. අපි අයින් කරලා දැම්මොත් අඥානයි නම් එහෙම වෙන්න පුළුවන්. නමුත් ඔවුන් ප්‍රඥාවන්තයි නම් අපිට තිබුණට වඩා ලාභ ලැබෙන්න ලාභ ලැබෙන්නත් පුළුවන්. නමුත් සඳහන් කළා කවුරු කලත් වරද වරදම හැටියට දකින්න කියලා. එතකොට හුඟක් දෙනෙකුට යහපතක් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ එහෙම කළා. ඒක භාග්‍යතුන් වහන්සේගේ හැටි. බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කළා. බැහැර කළ යුතු තැන බැහැර කළා. දඬුවම් කළ යුතු තැන දඬුවම් කළා. අවවාද කළ යුතු තැන අවවාද කළා. විනේහි හික්ම විය යුතු තැන මනාව විනේහි හික්මෙව්වා. සමහර භික්ෂුන් වහන්සේලාට යන්න කිව්ව බුදුරජාන් වහන්සේගා. අර යසෝජ කියලා දීවර නායකයෙක් පැවිදි වුණා. නම යසෝජි. පස්සේ කාලේ ශාසනයේ 80 මහා ශ්‍රාවකේ. මේ දීවරය යටතේ දීවරයෝ 500ක් හිටියා. රත්තරන් පාට මාළුවෙක් දැකලා ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වපු කරුණ අහලා කලකිරුණා. දැල්ලාම් පන්න පැත්තක දාලා ඇවිල්ලා ශාසනය පැවිදි වුණා. පැවිදි වුණාට මේගොල්ලෝ ගාව තාම ලොකු සංවරයක් නැහැ. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ කලබල තැන්වල නිතර නිතර භාවිතා කරපු වචනයක් තිබිලා තියෙනවා. මාළුකාරයෝ මාළු අල්ලන්න ගිහිල්ලා කෑ ගහනවා වගේ කවුද කෑ ගහන්නේ කියලා අහලා තියෙනවා. ඒක නිතර භාග්‍යතුන් වහන්සේ ශබ්දබද්ද ඇහුණ තැන පාවිච්චි කරපු වචනයක්. දැන් එතකොට මේ යසෝජ භික්ෂුව සමග අර 500 දෙනත් එහෙමයි. හරි සද්ද එකතු වෙලා. ඉතින් මාළුකාරයෝ වාගේ කියන දෙයක් නෑ හැබැවින්ම හැබැවින්ම මාළුකාරයෝ. අනික් භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීන් වහන්සේවලු කියලා. කරුණා කරලා පිටත් වෙලා යන්න කියන්නේ මෙතනින් කිව්වා. ඉන්න මේ පාසුවා විහාරේ. මොකද ඒ අය එහෙම කෑ ගහන්න ගත්තාම අනික් භික්ෂූන් වහන්සේලාගේ නිවනට ඒක ලොකු බාධාවක්. යන්න කිව්ව ගියා පිටත් වෙලා. පිටත් වෙලා ගිහිල්ලා වෙන තැනක නතර වෙලා මේ යසෝජ කියන භික්ෂූන් වහන්සේ තමන්ගේ ඒ අතවැසි පිරිසට කතා කළා. මේ සමහර කෙනෙක් නම් හිතන්නේ අපිට යන්න කිව්වා. අපි පන්න ගත්තා. බලා ගන්නම්කෝ අපි කියලා එහෙම හිතනවා ඥානෙ. නමුත් යසෝජයන් වහන්සේ කතා කරලා කියනවා මහණෙනි අපේ වරදක් දැකපු නිසා භාග්‍යතුන් වහන්සේ අපි පන්න ගත්තා. අපි වැරදි දුරු කරලා යන් භාග්‍යතුන් වහන්සේ ගාවට කියලා. මේ සියලු දෙනාම අති උතුම් මාර්ගඵල ලබලා භාග්‍යතුන් වහන්සේ ළඟට ඊළඟට යන්නේ. ඒ ඉන්න තැනින් අයින් කළාට පස්සේ හැදුනා. එහෙනම් සඳහන් කළා වරද දැක්කහම තමන් ළඟ ඉන්නවා නම් බැහැර කරන්න අයින් කරන්න. එතකොට එයා හැදී. එහෙමත් කරුණ දැක්කුවා. දැන් ගිහි පාර්ශවයට එහෙම කරුණ දැක්කුවා. පැවිදි පාර්ශවයට සඳහන් කළා සමහර වෙලාවට ශිෂ්‍ය භික්ෂුන් වහන්සේගේ දෙමව්පියෝ හරි පෝසත් ඒගොල්ලෝ පන්සලේ සංවර්ධන කටයුතු සඳහා හුඟා උදව් කරනවා. ඒගොල්ලන්ගෙන් තමන්ගේ පෞද්ගලික ජීවිතයට හුඟා ප්‍රයෝජන තියෙනවා. නමුත් ශිෂ්‍යයා හරියට වැරදි කරනවා. ආම්දුරු කල්පනා කරනවා මෙයා වැරදි කළාට මම නොදැක්කවා කියන්නේ. අනිත් ශිෂ්‍යයන්ට බනිනවා. නමුත් මෙයාට බනින්නේ නැහැ. එයි එයා ආමනාප වුණොත් අම්මා තාත්තා මනාප වෙයි. මොහු පන්සලෙන් ගියොත් පන්සලට තියෙන ලාභ නැති. ධර්මයේ සඳහන් කළා යම් ආචාර්යවරයෙක් එහෙම හිතලා කටයුතු කරනවා නම් ඔවුන් මේ ශාසනය විනාශ කරන අය කියලා. එවන් ආචාර්යවරු මේ ශාසනයට කැලි කසල ගෙනල්ලා දාන අය කියලා සඳහන් කරන්නේ. නිර්මල ශාසනය කුණු ගොඩවල් බෝ කරනවා කියලා සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ හැබැවින්ම නිවන හොයාගෙන යන සංසාර විමුක්තිය හොයන පිරිසක් මිස ඒ අතරේ ලාභ හොයන පිරිසක් නෙමෙයි. අන්න ඒ නිසයි ඔය ධම්ම දායාදාදී සූත්‍රවල දේශනා කළේ මහණෙනි මේ ශාසනය නිසා ලැබෙන ආමිෂයට නම් දායාද වෙන්න එපා කවදාවත්. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට විතරක් දායාද වෙන්න කියලා. ඒ ප්‍රතිපදාව මත පිහිටලා අන් අයට අවවාද කරනවා නම් ඒ ශ්‍රේෂ්ඨ ආචාර්යවරු. ඒ ශ්‍රේෂ්ඨ උපාධිවරු. ඒ ශාසනයේ ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේලා. අන් ඒ නිසා සඳහන් කළා වරද වරද හැටියට හැම තැනම දකින්න. කවදාවත් වරද්ද අගේ කරන්න නම් එපා. වැරදි කරන්න උපදෙස් දෙන්නත් එපා. මම තනි වුණත් මිනිස්සු අතර වරද වරද හිතියටම දකින්නේ. අපි මේ මිනිස්සු අතර ටික කාලයකට විතරයි තනි වෙන්නේ. ප්‍රඥාවන්තයෝ ඥානවන්තයෝ අතරට ගියහම ඔවුන් අපිව පිළිගන්නේ ඉතාම ඉහළින්. ආර්යයන් වහන්සේලගේ ගෞරවය ඔවුන්ට නිරන්තරයෙන් හිමි වෙලයි තියෙන්නේ. පිරිස නැතුව පොඩි දුකක් තියෙනවා නම් මෙහි විතරයි මරණයෙන් පස්සේ ඊටාම උතුම් ජීවිත ලැබෙයි. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. රාග කියන වයසක භික්ෂුන් වහන්සේට සාරිපුත්තයන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණා. ඍජුවම නිදානේ පෙන්වන්න පුළුවන් කෙනෙක් මුණ ගැහුණා. රාගට මනාව අවවාද කළා. රාග හරි නිහිතමානී වුණා. රාග ළඟ මාන්නේ ලකුවට තිබුණේ නෑ. රහත් වෙන තුරු මාන්නේ නෑම කියන්න බෑනේ. නමුත් මේ මහා ශ්‍රාවකයන් වහන්සේගේ අවවාදයේ මත මානේ තොර කරලා රාග හික්මුණා. හික්මුණ රාගට මොකද වුනේ? රාග සදහටම සතර පායට පිටුපාලා සංසාරයටත් පිටිපෑවා. අවවාදයේ ගරු කරපු නිසා එහෙනම් ප්‍රඥාවන්තයෝ මනවින් අවවාද කරනවා. ඒ අවවාදයේ කීකරුවෙච්ච අය එළව මෙළව දෙකම දිනනවා. ආන් ඒ නිසා අවවාද කරන්නන්ටත් අවවාද ලබන්නන්ටත් දෙගොල්ලටම මෙතන අවවාද කළා. ගුණවතෙකු සේවනය කරන්නේ ගුණනුවණින් දියුණුවන්නේ ගුණවත් කෙනෙක් ඇසුරු කරනවා නම් ගුණ නැති අය ගාවත් ಗುಣ නුවණ වැඩෙනවා කියලා දේශනා කළා. ආන් ඒ නිසා හැම කෙනෙක්ම ගුණවතෙක් ඇසුරු කර සමාජයක රටට ජාතියට යෝග්‍ය සත්පුරුෂයෙක් බවට පත් වෙනවා කියලා දේශනා කළා. ඊළඟට පැහැදිලි කළා ගුණයත් ධනයත් යොදලා වැඩ කිරීමෙන් සදේවක ලෝකයාගේ සහවාසයට පාත්‍ර වෙනවා කියලා. ගුණ නුවණින් වැඩ කරන අය. සදීවක ලෝකයාගේ සහවාසයට යනවා. මරණින් පස්සේ දෙවියන් අතරට යනවා කියලා සඳහන් කළා. සුගතිගාමි වෙනවා කියලා සඳහන් කළා. සමහර අය සදහටම සසරින් එතර වෙලක් යනවා. ආන් ඒ නිසා හැම වෙලාවෙම ඇසුරට තෝරගන්නව නම් කෙනෙක් තෝරගත යුත්තේම කොහොම කෙනෙක්ද? තමන් වගේ ගුණවත් කෙනෙක්වත් හොයාගන්න සාමාන්‍යයෙන් දේශනාවේ තියෙන්නේ හැම වෙලාවෙම Tamanට වඩා උතුම් කෙනෙක් හොයාගන්න කියලා. මට වඩා ගුණවත් කෙනෙක් හම්බෙන්නේ නැත්නම් මං හා සමාන කෙනෙක්වත් හොයාගන්න. මොනම හේතුවක් නිසාවත් Tamanට වඩා පහත් කෙනෙක් නම් ඇසුරු කරන්න මේපා. ඔහු කොයියම්ම මොහතක හරි ඔබ සතර පායට කනවනෝමයි කියලා දේශනා කළා. ඒක අපිට පිටු බාන්න බැරිම තැනක වෙනවා. ඒ නිසා Tamanට වඩා ගුණවත් කෙනෙක් හෝ සමාන කෙනෙක් හමු වුණොත් එකලාව හුදකලාව තනියම ජීවත් වෙන්න කියලා දේශනා කළා. මේ කරුණු කාරණා ජීවිතයට එකතු කරගෙන අපි ජීවත් වෙන සමාජ පරිසරයේ දිහත් බුද්ධිමත්ව විමසලා බලලා කටයුතු කළ යුත්තේ කොහොමද? ඇසුරු කළ යුත්තේ කවුද? කියන කාරණාව මනවින් තීරණය කරලා ඔබට හම්බ වෙච්ච ඔය ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය හැමදාම බැබලෙන ජීවිතයක් බවට පත් කරවන්නේ වගකීම ඔබ සතුවයි තියෙන්නේ. ඒ වගකීම මනවින් කරට අරගෙන, ඒ වගකීම මනවින් බාර අරගෙන ඔබ ඔබේ ජීවිතයට ඔබේ ආත්මයට සාධාරණය කරන්න පුළුවන්. හැබැයි ශ්‍රේෂ්ඨයක් බවට පත් වෙන්නේ කියන කාරණාවට අවවාද කරමින් අද මේ උතුම් ධර්ම කාරණාව ලෝකයට දානය කරන්න. භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ මගින් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි සංවිධානය කළ සද්ධර්ම මණ්ඩපයේ වැඩහිඳමින් පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බෞද්ධ ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් સમાප්තයි. දේශකයන්න් වහන්සේට ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ මාතෘ භූමියටත් දලදා හිමි සරණයි.